පිළිබඳ සංකථනය රසාංජන ඉදිරිපත් කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ අයිබුවන් සුබ දේශනා අප්‍රේල් මාසයේ සිංහල මාස ක්‍රමයට අනුව හැඳින්වෙන්නේ බක් මාසය යනුවෙන් බක් මාසය ශ්‍රී ලාංකික සමාජයට විශේෂ සංකේතාත්මක වැදගත්කමක් අත්කරගෙන මාසයක් ඊට හේතුව එක් අතකින් සාම්ප්‍රදායික සමාජ පරිණාමය වර්තමානයේදී යම්කිසි සංක්‍රාන්තියකට මුහුණ දුන් අවස්ථාවක සංස්කෘතික ස්මාරකයක් වන බක්මහ බක්මහ නිමිති කරගෙන පැවැත්වෙන සංස්කෘතික ක්‍රියාකාරකම් අද දවසේ අපේ අවධානයට ਵਿਚාරාක්ෂියට යොමු කිරීම මැනවයි අප කල්පනා කළා. සාම්ප්‍රදායික සමාජයේ විශේෂයෙන් කෘෂිකාර්මික සමාජයේ බක්මාසය යනු මිනිසා සොකීය නිෂ්පාදන ක්‍රියාවලියෙන් කිසියම් ඉස්පාසුවක් ඉසිමුවක් ලැබමින් ඊළඟ සංක්‍රාන්තියට මුහුණ දෙන අවස්ථාව. විවේකය මුක්ති වෙන අවස්ථාව. මේ කාලයේ මිනිසුන්ගේ ජීවිතවල තිබෙන සන්තුෂ්තිය, ප්‍රමෝදය ආදී බක්මාසයේ සංකේතවත් වෙනවා. මේ නිසාම බක්මාසයේ මිනිසුන් විවිධ ආගමික ක්‍රියාවල වගේම ක්‍රීඩා කෙලිසෙල්ලම් වල නිරත වෙනවා. මේ කෙලිසෙල්ලම් කියන දේවලු හුදෙක් කේවල විනෝදය, කනිකොට විනෝදය අරමුණු කරගෙන ප්‍රවත්න දේවල් නොවේ. බොහෝ විට කෘෂිකාර්මික සමාජයේ ශාස්ත්‍රීයත්වයේ නිරෝගීකම කියන ප්‍රධාන අරමුණු දෙක සමග මේ ක්‍රියාකාරකම් බද්ධ වී තිබෙනවා. ඒ නිසා සිංහල අවුරුද්ද පැරණි සමාජයේ අර්ථයෙන් ගත් කල මිනිසාගේ නිෂ්පාදන ක්‍රියාවලියේ මිනිසාගේ ජීවන ක්‍රියාවලියේ අවියෝජනීය අංගයක්. මෙහි වඩාත්ම ගැඹී තිබුණේ සස්වේකත්වයේ නිරෝගීකම වගේම සන්තුෂ්ටිය. මේ සන්තුෂ්ටිය නිරෝගීකම සතුට බොහෝ විට එවක මිනිසුන්ගේ ජීවන චර්යාවල කෙලෙසෙල්ලම් වල තම තැනකම ප්‍රතිමෝටි වී තිබුණා. පසු කාලයේ ගුවන්විදුලි ගීතය මේ මිනිසුන්ගේ සන්තුෂ්ටිය ප්‍රීතිය විශේෂ කරගත් බක්මාසය බොහෝ විට ගීත නිර්මාණවල වස්තු විශේෂ බවට පත් වුණා. හෙන්රි තෙන්නකෝන් රචනා කළ එක්තරා ගීතයක බක්මාසයේ ප්‍රමෝදය චමත්කාරය ඉතා මැනවින් කැටි වී තිබුණා. විශේෂයෙන්ම ඒ ගීතය ගායනා කළ පීසිරි විජේරත්න සහ අමිතා වැඩිසිංහ මේ ගීතයේ භාවපූර්ණ භාවය ගීතවත් කිරීමට ඉතා මැනවින් දායක වී තිබුණා. මම කැමති මේ නිර්මාණය ඔබේ වින්දනය සඳහා ඉදිරිපත් කරන්න. දෙදුරා කුරුදෙත් දේවදී අසුර පනා මල් කැන් පිපිලා බැස්ස පුරා සුදු රෙස්ස වගේ අත පිට පනා මල් කැන් පිපිලා සබ්බුතු අවුරුද්ද ඇවිලාද සබ්බුතු කණියනි රොන් පැදිලා බෙද්දත මල් වරුසාවක් නැලා දුන්නු කුල පිටේ මල් පුද ඉහිලාද දෙත්ත මල් පාරුසාවක් වැහැලාද මේ කොළ පිට ඒ මල් පොත ඊළඟ පාරවතේ එපිසේරම දත් සාරුසා හත ගෙනිලා කිසි හත ගෙනිලා දීර්ඝ මුල් තාලෝ වීර ඉදිරියේ දත තෙන් වරුසාවක් වැහැලා දුක් දස්වල ගෙඩි ඇනි වැස්සට තෙන්නලා ඇත්තට තෙනි වරුසාවක් වැහැලා දුක් දස්වල ගෙඩි ඇනි වැස්සට තෙන්නලා රස ගී ගායලා රස ගී ගායලා තන තන කම් දාන ගියායි මාන වටේ කරකි නතලා වැද්දදී වරුසාවක් වැහැලාද පොද මේ කොට අත්සත පිළි ඇත්තදී වැඩසටහනේ ආරම්භයේදී අප ඔබට ඉදිරිපත් කළේ බක්මාසේ ප්‍රමෝදය පිළිබඳ සිංහල ගීතයකට විෂය වූ එක්තරා අවස්ථාවක්. වර්තමානයේ වෙන විට බක්මාසය ඒහා සම්බන්ධව තිබූ නිෂ්පාදන සම්බන්ධතා ක්‍රියාවලියෙන් යම් ප්‍රමාණයකට විපරිණාමයටපත් වෙලා. කෘෂිකාර්මික මුහුණුවර වෙනුවට බොහෝ විට වාණිජ වෙළඳ අරමුණු සමග මිශ්‍ර වූ ජීවිතයේ සංකීර්ණ බවත් එක තමයි අද මේ සංස්කෘතික කටයුත්ත කරන්නේ. එනිසා බොහෝ විට වෙළඳ ප්‍රවර්තනය, අලෙවිය වැනි අරමුණු සමග මේ පාරම්පරික සංස්කෘතිකාංගයේ එකට සම්මිශ්‍රණය වීමේදී එහි ඇති සමහර මුහුණුවර වෙනස් ස්වරූපයන්ටපත් වෙනවා. මේ සංකීර්ණ ස්වභාවයේ කෙසේ විපරිවර්තනයටපත් වූවත් ඊට තුඩුතුම් මානව සබඳතා සහ මිනිසාගේ සංසුක්තිය පිළිබඳ ආවර්ජනයන් එලෙසින්ම සමහර කලාකරුවන්ගේ නිර්මාණවලට විශේෂ කරගත්තා. විශේෂයෙන්ම 1970 දශකයේ මුල් භාගයේදී ප්‍රේමසිරි කේමදාස නිර්මාණය කළ එක්තරා සංගීත සංදවණියකට විශේෂ වන්නේ සිංහල අවුරුද්ද. එහිදී ප්‍රේමසිරි කේමදාසයන් සිංහල අවුරුද්ද කියන මේ කාලවකවානුවේදී සෝබාදහම සතන් සීමාවන්ගේ ජීවන චර්යාවන්හි දක්නට තිබෙන සතුට සහ ඒ සතුට හා බැඳුණු මනෝභාව සියල්ලක්ම නාගයේ නැගීමට පුළුවන්. ලංකාවේ වචන ආශ්‍රිත සංගීතය. සිද්ධාර්ථ ප්‍රාසන්න. සිද්ධාර්ථ Uhum. Uhum. සිංහල අවුරුද්ද ශ්‍රී ලාංකික සමාජයේ කෘෂිකාර්මික සරල ජීවන රිද්මේ සමග සම්බන්ධ වී පැවති සංස්කෘතික අංගයක් විදියට ප්‍රින්ස් කේමදාසයන් තමගේ සංගීත සංරචනයෙන් අර්ථකථනය කළා. එහෙත් පසු කාලයේ විශේෂයෙන්ම වෙළඳ ආර්ථිකයකට ශ්‍රී ලාංකික සමාජයේ පුරවැසියන් මුහුණ දීමත් සමගම සංස්කෘතික පුරුදු එක්තරා ආකාරයක ඒවයි මුහුණුවර වෙනස් වෙනවා. ඒ වෙනස් වුණු මුහුණුවර මිනිසුන්ගේ ජීවිතවලට කරන බලපෑම කලින් පැවතිච්ච සරල කෘෂිකාර්මික සමාජයේ සබඳතාවට වඩා ආත්මසින්ම වෙනස් මුහුණුවරක් ගන්නවා. මේ වෙනස් මුහුණුවර ඇතැම් වෙලාවට මිනිසුන්ගේ ජීවිතයට සොම්නසට වඩා අත්කර දුන්නේ දුන්නස. මෙන්න මේ කියන මානයන්ගෙන් නූතන කලාකරුවන් අපගේ සංස්කෘතික චර්යාවන් වඩාත් විචාරශීලී ලෙස Tamanගේ කලාකෘති සඳහා විශේෂ කර ගැනීමට උත්සුක වුණා. එරික් ඉලියප්පාරච්චි නැමැති කවියා ආලින්දේ නැමැති කාව්‍ය සංග්‍රහයේදී සිංහල අවුරුද්ද මිනිසුන්ගේ ජීවිතයට බලපාන ආකාරය එක්තරා මානයකින් විශේෂ කරගෙන කාව්‍යයක් රචනා කළා. ඒ කාව්‍ය නම අවුරුදු ඇවෑමෙන්. මම කැමති මේ නිර්මාණය ඔබේ වින්දනය පිණිස ඉදිරිපත් කරන්නට. කොවල් තුඩින් වැය උරුම්ද පරමැල් අතරේ සොයන්න. ගෙමිදුල් වට රුප්පාමුල ඇටි කුකුලන් ඇවිදින කල. අවුරුදු අරුමේ සොම්නස බිඳී තැවුල් අඳුර යලිත් කන කර නැති මුහුණු වලින් සෙමෙන් සෙමෙන් මතුවන්නේය. අවුරුදු සොම්නස විඳිනුව උකසට යට කළ කන කර වලව් හිසින් අහසට නැග දිලේ අඳුරු ගැබ තැන තැන සුර රද ගෙට වඩින තුරා අඳුරේ මව මග බලමින් එලිපත්තේ නගන සුසුම් යහන් දෙබට ඇසෙන ආසඳ කුසගිනි දැනුණද නොහඬා බුදු සිරිතෙන් සිත පුරවා නින්දට ගිය පුතු සිහිනෙන් මහනව පිළිසිඳා වඩි. පාරිභෝගික සමාජයක සංස්කෘතික මෙවනම් වශයෙන් පැවති සංස්කෘතික චර්යාවන් වාණිජකරණයට ලක්වීමෙන් පසු සාමාන්‍ය දිලිඳු දනන් ඒ චර්යාවන්හි ගොදුරු බවට පත් වී ණයවරින් පීඩිතව ජීවිතයේ තවත් අන්ත අසරණ අගාධයට පත්වීමේ එක්තරා ඛේද වාචකයකුයි එරික් එල පාරච්චි අවුරුදු ඇරෑමෙන් නැමැති කවි පන්තියෙන් තමගේ විවරණයට ලක් කරන්නේ. තවත් තරුණ කවියෙකු ලෙස එදන් සසෝ දශකයේ කාව්‍ය ශාස්ත්‍රයට පිළිපන් රත්නශ්‍රී විජේසිංහත් මේ සිංහල අවුරුද්ද නැමැති සංස්කෘතික සැමරුම චිරාගත සමාජෙන් ශේෂ වූ ආ සංස්කෘතික උත්සවය තමගේ කවියකට විශේෂ කරගත්තා. පසු කාලයේ මේ කවිය සුනිල් බිරසිංහගේ ගීත නිර්මාණයක් බවට පත් වුණා. එහිදී රත්නශ්‍රී ජයසිංහ කවියා සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් ශ්‍රමය විකුණන ශ්‍රමිකයෙකු තමගේ ගමට යාමට දකින සිහිනයේදී දකින සාම්‍ය එරික් ඉලප්පාරච්චිගේ කවියේ දුපු සාම්‍යයට බොහෝ සෙයින් සමානයි. මේ ආකාරයට නූතන සාහිත්‍යකරුවන් කලාකරුවන් අපගේ චිරාගත සංස්කෘතික සම්ප්‍රදායන් වර්තමානයේ වනට මුහුණ දී ඇති විපරිවර්තනයන් ජන ජීවිතයට බලපාන ආකාරය Tamanගේ කලාකෘති වලින් ගවේෂණය කිරීමට උත්සාහ කරනවා. මම කැමති රත්නශ්‍රී විජේසිංහගේ පදමාලාව මෙහි සංගීතය පණ්ඩිත අමරදේව ඔබේ රස වින්දනය සඳහා ඉදිරිපත් කරනවා. සිතෙන කාලෙට අන්දසරා කුමරිය ඇවිත් කන්දට අටවනා කියයි මත සමත එන්නට අකි සදේ හැනුම් මිස බැරිය සීපද ඇඩපලේ වහලන උඩ අදන පොවුලනි මොකද මේ තොපත නැතුවද පාඩගිනි නම කියා විහිළු කල කුරුළු දරුවනි පර වුණාම එරබතු මලෙත් නෑතනි මග බලාන දොරටද උන්ති දුව ඇති පටියන එත කුදේ නමත යන සකි නුඹ අතේ රාගයේ මල් පිපෙන කාලෙට අන්දසරා කුමරිය ඇවිත් කන්දට අතවනා කියයි මත ගමන සඳේ හැඳුම් මිස දැරියති පද සකි සඳේ හැඳුම් මිස දැරියති පද සකි සඳේ හැඳුම් මිස දැරියති පද කිසනේ හැඳුම් මිස වැරිය සිපද පාරම්පරික සමාජ වටපිටාවක නිර්මාණය වුණු බක්මාසය හා සම්බන්ධ සංස්කෘතික උත්සව කාලානුරූපව විපරිවර්තනය වී ගොස් එහි අරමුණු සහ ඒවායේ තිබුණු ඇතම් මූලික ලක්ෂණ අද දවසේ සංකීර්ණ වෙනස්කම් වලට ලක් වී තිබෙනවා. ඒ සියලු වෙනස්කම් මැද්දේ තවමත් ජන සමාජයේ සමාජිකයන් සොකීය මානව සම්බන්ධතා විශේෂෙහි ඒ අතීතයේ උරුම වූ යම් යම් අංග ලක්ෂණ ආරක්ෂා කරගැනීමෙන් මානව සමත්තා පවත්වා ගැනීම සඳහා මේ අවස්ථාව යොදා ගන්න ආකාරය අපිට දකින්න පුළුවන්. අද දවසේ රසංජලි වැඩසටහනෙන් ඔබ සමග සාකච්ඡා කිරීමට ඇති කාලය ගෙවී යනවා. යලිත් වැඩසටහනකින් හමු වීම අපේක්ෂාවෙන් අදට ඔබෙන් සමුගන්නවා. රසාංජලි සංකප්පණයේ පිළිබඳව ඔබේ අදහස්, යෝජනා හා චෝදනා ලියන්න අපට රසාංජලි නිෂ්පාදක සදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසාංජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසාංජලි ඉදිරිපත් කළ රජින විශ්වවිද්‍යාලයේ කලකල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදන සහාය දමින්ති කොළඹදී නිෂ්පාදනයේ රාජිත දිසානායක